ජානතෝ අහං භික්කවේ පස්සතෝ ආසවානං khයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කිංච භික්කවේ ජානතෝ කිං පස්සතෝ ආසවානං khයෝ හෝති යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං තීති කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ සම්මුතියක් ඇති කරගත්ත අපි ධර්ම දේශනාව සඳහා මේ සබ්බාසව සූත්‍රය ඉදිරින් තියාගනිමු කියලා. ඒ අනුව අපි ඊයේ දවසේ සබ්බාසව සූත්‍රයේ සරුවචන් වහන්සේගේ ආරම්භක දේශනා පාඩයක් ඉදිරිපත් කරගෙන අපි පැයකට අසන කාලයක් ඒ පිළිබඳව වෙලා ගත්තා. ඉතින් අද බලාපොරොත්තු වෙනවා මම ඒ ඊයේ හදාගත්ත පදනම මතින් ඉදිරියට යන්න ඉතින් මුලදීම මතක් කරන්න ඕනේ අපිට ඒ මතින් මුළු සූත්‍රයේම සාකච්ඡා කරා කියලා පූර්ණත්වයකට එන්න බැරි වෙයි. කෙසේ නමුත් අපි ඊ හදාගත්ත පදනම මතින් අපි මේ කරගෙන යන භාවනා ජීවිතයට ගත හැකි උපදෙස් ටිකක් ඉදිරිපත් කරගන්න එකයි අද දවසේ ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඊයේ දවසේදී අපි ඉදිරිපත් කරගත්තේ ඥානතෝ අහම්බෙක්ක වේ පස්සතෝ ආශවානං khයං වදාමි කියලා බුදුජානනාංශගේ මේ බොහොම විප්ලවීය ප්‍රකාශය. මානෙනි මම දන්නා උන්ට, දක්නා උන්ට පමණක් ආශ්‍රවයන්ගේ ක්ෂයවීම වදාරනොයි කිය. දන්නේ නැත්නම් දැක්කේ නැත්නම් ආශ්‍රව කියන්නේ මොකද්ද කියලා ඒ කවදාකවත් ඒ ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමක් දකින්න බෑ. ඒ නිසා ආශ්‍රවයන් කියන එක දන්න කෙනා ආශ්‍රවයන් කියන දක්නා කෙනාට ඒකට වෙනම දෙයක්වත් නෑ දැකීමම ආශ්‍රව ක්ෂය කිරීමට හේතු වෙනවා. ඒ වචනයම අවධාරණාර්ථයෙන් නෝ අජානතෝ නෝ අපස්සතෝ කියලා කියනවා මේ ආශ්‍රව නොදක්නා නොදන්නා කෙනෙකුට කවදාකවත් ආශ්‍රයන්ගේ ක්ෂය කිරීමක් වෙන්න බෑ. එතකොට බුදුජානනාංශයේ මේ හදාගත්ත මේ පදනම ඉදිරියට ගෙනවා කිංච බික්ක වේජානතෝ කිංච පස්සතෝ ආසවානං කයං වදාන ආසවානං කයෝ හෝති මුඛක් දැකලාද මුඛක් දැනගෙනද මේ ආශ්‍රවයන් ක්ෂය කිරීම වෙන්නේ කියන එක යෝනිසෝච මනසිකාරෝ අයෝනිසෝච මනසිකාර අපි මෙතෙක් කල් ගත කරපු මේ අපේ ජීවිතය යෝනිසෝ මනසිකාරයෙන් බලන්න පුළුවන් අයෝනිසෝ මනසිකාරය බලන්න පුළුවන් එහෙම නැත්නම් මේ ජීවිතය අපි මෙතෙක් කරපු ගත කරපු ජීවිතය තමයි ඉදිරියට එන මේ නික්ලේශී චිත්තක්ෂණයට අපි මුණ දෙන හැටි හැම කෙනාටම ඉස්සරහට එන්නේ නික්ලේශී චිත්තක්ෂණය ඒකට අපි මුණ දෙන ස්වરૂපය අපේ ජීවිතේ මොකද්ද කියලා කියනවා අපේ පෞරුෂත්වය මොකද්ද කියලා කියනවා අපේ රුචි අරුචිකම් මොනවද කියලා කියනවා අපේ ඇබ්බැහි මොනවද කියලා කියනවා. අපේ කර්ම ශක්තිය මොකක්ද කියලා කියනවා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් ඒක මේ මතුවෙන මතුවෙන අපේ මේ වර්තමාන මොහොතට මතුවෙන ඊගාව චිත්තක්ෂණ මොහොන දෙන හැටි පිටිබඳව යෝනිසෝ මනසිකාරයෙන් බලනවා නම් ඒ කිනා දකිනවා. ඒ කිනා දන්නවා. අයෝනිසෝ මනසිකාරයෙන් බැලුවොත් ලැබෙන චිත්තක්ෂණය ඉදිරියට ඉදිරියපත් වෙන මේ නිර්මල චිත්තක්ෂණය අර තිබිච්ච ජම්ම ගති වලින් තිබිච්ච පෞරුෂත් ලක්ෂණ වලින් තිබිච්ච රුචර්චකම් වලින් තිබිච්ච අබ්බැහි වලින් නැත්නම් තිබිච්ච කර්ම ශක්තිය වලින් යට වෙනවා. එතනට අපි හිතන එක තමයි ස්වභාවික කියලා. වෙනස් කරන්න බෑ. ඉතින් වෙච්ච දෙයට එන්න සේරදු කියලා කර්මය කියලා මේ මේක වෙච්ච දේ කියලා අපි යටත් වෙනවා. නමුත් අපිට ඒක වෙනම දෘෂ්ටි කෝණකින් බලන්න පුළුවන් බවක් යෝනිසමනස්කාරයෙන් බලන්න පුළුවන් බවක් බුදුහාමුදුරුව ඇර වෙන කාටවත් නැහැ නැහැ. අනිත් ඔක්කොමලා කියන්නේ වෙන දෙයකට යට වෙන එක විතරයි කරන්න පුළුවන් කියලා. ඒකට මම වග වෙන්න ඕනේ මට ගලවන්න පුළුවන් මට මේක දිහා වෙන විදිහකින් බලන්න පුළුවන් කියන එක කියන්නයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඉතින් ඒක නිසා ඊයේ බුදුබණ අහපු නැත්නම් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිරත්නය විශ්වාස කරන කෙනෙක් කොහෙන්ද පටන් ගන්නෙ කොහොමද පටන් ගන්නෙ කියන එකයි පළවෙනි ප්‍රශ්නේ. දෙක ඒක යම් ආකාරකින් පටන් ගත්ත කෙනෙක් ඒක තමයි ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියලා. එතකොට මේ සභාවේ ඇති ඉස්ලාම් වතාවට තමන්ගේ ජීවිතයට ඉක්මීමක් ශික්ෂාවක් ශාසනයක් ශාසනාංගයක් එකතු කරගන්න ආධුනිකයොත් ඇති මේකේ. ඊයතෝ තමන්ගේ ජීවිතය දිහා විප්ලවීය විදිහට බලන්න සූදානම්. තව පිරිසක් ඇති යම් ප්‍රමාණයක් බලලා ඒක ප්‍රත්‍යක්ෂණය කරගෙන ඉදිරියට යන පිරිසකුත් ඇති. ඒ දෙකම ඒ දෙපිරිසම ශාසනයේ ආස්වාසයක් ආස්වාදයක් ලබාත්තු කියලා කියත හැකි අස්සා මේ ශාසනයෙන් පිහිටක් ලැබු පැත්තෝ. ඉතින් එහෙම පිහිටක් නොලැබපු ඇත්තෝ තමයි 99.99ක් වෙන්නේ. මේ ජීවිතයේදී අලුතෙන් බලන්න පුළුවන්. බැලිය යුතුයි කියන එක වත් දන්නේ නැහැ. ඒ ඇත්තන් පිළිබඳවත් අපිට කරන්න තියෙන්නේ ඒක කරදරයකට ගන්න එපා. ඒක එහෙම තමයි. අපිත් මේ සංසාරෙ මෙච්චර කල් ඇවිද්දා. නමුත් ඒ එකම තැනකදීවත් බුදු සුවඳක්, බුදු පිහිටක්, බුදු සරණක් අපිට තිබුණේ නැහැ. ඒහා සමාන එකත් එක බලන අපි දැන් පොඩි කාලයක් මේ බුදු සරණ බුදු පිහිට ඇතුව ගත කරනවා. ඒ වගේ තමයි මේ ලෝකේ ඉන්න ජනතාවට එහෙම බුදු කෙනෙක්ගේ බුද්ධෝත්පාදයේ සුඛය ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඒ දෙයට රංකිරිකට ගන්න. ඒ දෙයට එළඹෙන පෙළඹෙන කෙනෙක් හෝ ඒක පිළිබඳ යම් ප්‍රමාණයකට දැනගත්ත කෙනෙක් මේ දැනුම මේ දන්නා වූ කෙනාට දක්නා වූ කෙනාට ආශ්‍රවයන් දුරු වෙනවා කියන කතාව ධෛර්ය කරන කාරණාවක් වශයෙන් ඉදිරියට ගෙනියන එක තමයි මේ ධර්ම දේශනාවකින් බලාපොරොත්තු වෙන්නේ. ඊ අපි තේරුම් ගන්නට උත්සාහ කරා මේ ආශ්‍රව ඉවෙනවා කියන කතාව ඒ සිදු වෙන්නේ සීල ශික්ෂාවේදී නෙමෙයි සමාධි ශික්ෂාවේදී නෙමෙයි ප්‍රඥා ශික්ෂාවේදී. ඒ කියන්නේ මේක මේ බාලාන්ත මොන්ඩිසෝරි පන්තියක්වත් බාලාන්ත පන්තියක්වත් නෙමෙයි මේක උසස් අධ්‍යාපන මට්ටමක මේක සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා අර අර කියපු ආදුනිකයෙක් බුද්ධජානසගේ මේ විප්ලවීය චින්තනයට ආදුනික කෙනෙකුට කොහොමද මේ ආශ්‍රව ගෙවෙන තැන දක්වා ගෙනියන්නේ කියලා බලන්න ගියාම අර දිග කතාව දැක ගන්න දැන ගන්න පුළුවන් අල්ලන්න පුළුවන් ප්‍රදේශයකට කිට්ටු කරන්න වෙනවා. ඒ නිසා ඊයේ දේශනාවේ સમાප්තියට යනකොට මේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියන මේ ත්‍රිවිධ ශාසනය, ත්‍රිවිධ ශික්ෂාව හුස්මට දාලා පිම්බීම හැකිලීමකට දාලා එහෙම නැත්නම් පය එසවීමකට දාලා විස්තර කරන්න උත්සාහයක් ගත්තා. අර මහ විශාල දේ ශුද්‍ර වශයෙන් අනුමාත්‍ර වශයෙන් තේරුම් ගන්න. ඉතින් ඒක නිසා කෙනෙකුට හිතා ගන්න වෙනවා මේ දේ ක්‍රියාවත් කරන්න. ඒකට කියන්නේ කුසල ඡන්දේ කියලා. ක්‍රියාවක් කිරීමේදී අපිට මුළු ලෝකෙම අල්ලන්න මේක තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න ගියොත් කාමච්ඡන්දේ වහයලා කරනවා. ඒ නිසා අපි ලෝකේ පැත්තක තියලා මේ ධර්මතාවයේ තේරුම් ගන්න අපි කමටහනක් කොටු කර ගන්නවා. හිත කමටහනකට කොටු කරනවා. ඒ කමඨහන කොටු කරගන්න වැඩපිළිවෙලට කියන්නේ සමත ශික්ෂාව කියලා සමත සාසනය කියලා. සමතේ වශයෙන් සමාධි ශික්ෂා වශයෙන් තමයි කියන්නේ චිත්ත භාවනා කියලා මේකට කියනවා. ඒක සඳහා පරිසර සකස් කිරීම, කය වචන දෙක සකස් කිරීම ආදී කටයුතු වලට නැත්නම් ඒ ඒ ඒ ඒ කියන ශල්‍ය කර්මේ කරන්න ශල්‍යාගාරය තමයි සීල ශික්ෂාව කියන්නේ. ඒක ඕන කෙනෙකුට කරන්න පුළුවන්, ඕන කෙනෙකුට නොකර ඉන්න පුළුවන්. කාටවත් කියන්න බෑ හැම කෙනෙක්ම සිල්පද සිල් සිල් ආරක්ෂා කරන්න ඕනේ. එහෙම කියන්න බෑ. නමුත් බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ චිත්ත භාවනාවක් කරන්න ඉස්සෙල්ලා මේ හිතේ තියෙන මේ ගැඹුරු කෙලෙස් දැනගන්න ඉස්සෙල්ලා මේ වීතික්‍රමන භූමියේ තියෙන කෙලෙස් දැනගන්න ඕනේ නැත්නම් කාය වචන දෙක හික්ම ගන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා බුදුජාන් වහන්සේ ළඟට එන්නේ නැත්නම් බුදුජාන් වහන්සේ කියන කාරණාව වැටහෙන්නේ මේ කාය වචන දෙක හික්මීමට තමන් විසින්ම ස්විච්චාවෙන් පෙළඹෙන ආයත විතරයි. ඒකට කියනවා සමාදාය සික්ඛති සික්ඛාපදේශ කියලා. බුදුජානන්සේ ශික්ෂාපද පනවලා තියෙනවා කැමැති කෙනෙක් බෙදා ගන්න. කැමැති කෙනෙක් වතුර අරගෙන ආ ගන්නවා වගේ ශික්ෂාපද ගන්නවා මිසක බුදුජානන්සේ අනිකුත් ශාස්ත්‍රෝරු වගේ ශික්ෂාපද පටවන්න ගියේ පණවන එක විතරයි කරේ. ඒ අන කරන්න ගියේ නෑ පැනවීමක් විතරයි කරන්නේ. ඒ නිසා ඒවට කියනවා අනපනත් නෙවෙයි අනක් නැති පනත් කියලා. ඉතින් ඒක තේරෙන්නේ ඥානවන්තයර විතරයි. මෝඩයාට තේරෙන්නේ මේක නෝන්ජල් කමක්. මේ අනවශ්‍ය ආන්න නැති මොකටද මේ ලෝකේ තියෙන ශික්ෂාවත් ඔළුවේ දාගෙන මේ අපි කටුකොහලක් කරගන්නේ. මෙච්චර ලස්සනට ඇහ කන දිව නාසය කය මන තියෙද්දි මෙච්චර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තියෙද්දි විඳපල්ලකෝ. කාලබිල නටපල්ලකෝ කියලා තමයි කියන්නේ. එහෙම කෙනෙකුට කවුරු හරි දැක්කොත් මේ ශික්ෂාපද පනවගෙන රකින්නයි කියලා පේන්නේ නෝන්ජලියෙක්. නිකම් බය ආදු කෙනෙක්. ඉතින් රස නාඳුනන කෙනෙක් අරස රස නැත්නම් උච්ඡේදවාදයට වැටිච්ච කෙනෙක් නාස්තිකවාදයට වැටිච්ච කෙනෙක් කියලා. ඉතින් ඒක නිසා ඒ අර ඉන්ද්‍රම් පිනවීමේ වයස්වල ඉන්න අයට ශික්ෂාපද ඉච්චර අල්ලන්නේ නමුත් ඒ වයසේ හිටියත් ඥානවන්තයර තේරෙනවා. ඒ වයසේ හිටියත් ඥානවන්තයර තේරෙනවා මේ බුදු කෙනෙක් පහළට දීලා ශික්ෂාපද ආරසා කරන්න පුළුවන්. ඒක කවුරුත් කිව්වට නෙමෙයි ඥාණයටයි මේක වැටහෙන්නේ. නිසා ශික්ෂාවට සීලෙට ආසන්නම කාරණා ප්‍රඥා. ප්‍රඥාවන්තයට සීල තියෙන සීලවන්තයට ප්‍රඥාව තියෙන. ප්‍රඥා නැත්තම් සීල නෑ, සීල නැත්තම් ප්‍රඥාව නෑ. සීල ප්‍රඥා දෙක තමයි සරුවචන් වහන්සේ අග්‍ර ධර්ම දෙක වශයෙන් සඳහන් කරන නිසා අර සීලය සමාධිය හරහා යන ප්‍රඥාවකුත් තියෙනවා සීල සමාධි ප්‍රඥා කියන රේකී ක්‍රමයට. නමුත් ප්‍රඥාවන්තය විතරයි සිල් රකින්න කියනකොට ප්‍රඥාව නිසා එන සීලකුත් තියෙනවා. මෙන්න මේ ගමනේ අපි මේ චක්‍රයට එකතු වෙන්නේ ප්‍රඥාව හරහා සීලෙන්ද සීලය හරහා ප්‍රඥාවෙන්ද කියන එක සම්පූර්ණ විවෘත මාතෘකාවක්. කෙසේ නමුත් අපි මේ සීලය ඇති කරගත්තා නම් ඊට පස්සේ අපිට කරන්න වෙනවා මුළු ලෝකයක් බදා ගන්නවට වැඩිය අපිට මේ කාරණාව ඔප්පු කරන්න එහෙම නැත්නම් මේ අපේ හයිපොතීසිස් එක. එහෙම නැත්නම් අපි ගත්ත මේ උපකල්පනය ඔප්පු කරන්න අපි සීමිත කොටසකට හිත යොදවන්න වෙනවා. ඒ කොටසට අපි කියන කමඨාන කිය. කමඨාන කියන්නේ වැඩපොළ කියන එකයි. කර්ම ස්ථානේ වැඩ කරන තැන. එහෙම නැත්නම් ඒකට ආරම්භණය කියලා කියනවා. මේ ආරම්භණය අරගෙන අපි අරමුණෙහි දැකීමක් සහ දැනීමක් ඇති කරන්න උත්සාහ කරනවා. ඥානතෝ පස්සතෝ කියන විදිහට. අපි මේ දේශනාව සාන ගත්තේ අපි හුස්මක් දිහා අරගෙන බලන්න ගත්තොත් දකින්නේ දැනගන්නේ හුස්මේ මැද කැල්ල විතරයි. පිටකොන්ද විතරයි. වතුර දාපු අයිස් කැල්ලක් වගේ. නමුත් මේක දිහා බලහන් ඉන්නකොට පේනවා මේ අයිස් කැල්ල වතුරේ උඩට මතු කරන්නේ යට තියෙන අයිස් කුට්ටියේ උඩුකුරු තෙරපම නිසා. ඒක නිසා මේ පේන කොටසෙන් කතන්දරේ ගෙතුවට ඒකේ තියෙන 10න් එකයි 10න් 9ක්ම තිරේ පිටිපස්සේ තියෙනවා. කවදාද අපි මේ උඩ තියෙන 10න් එක එසවත් අපෙන යට තියෙන උඩුකුර කරපුම බලන්නේ කියන්නේ අපි මේ ක්‍රියාකාරකම් වල අපේ යට තියෙන ඇබ්බැහි ටික අපේ යට තියෙන චේතනා ටික අපේ යට තියෙන කර්ම ශක්ති ටික අපේ යට තියෙන රුචි අරුචිකම් ටික නිතරම මේක තල්ලු කර කර තල්ලු කර කර ඉන්නවා අර මතු පිටින් අපි පෙන්වන අපේ මේ පෞරුෂත්වයට චරිතෙට ක්‍රියාකාරකම් වලට උදව් කරන්නේ. ඉතින් මේ ක්‍රියාකාරකම් හරහා මේ මේ මොටිවේෂන් එක මේ යට ඉඳලා එන තල්ලුව බැලීම දක්කුමුක්කේ ඉන්න කෙනෙකුට කරන්න බෑ. කලබලයක ඉන්න කෙනෙකුට කරන්න බෑ. ඒ නිසා සාමාන්‍ය ජීවිතය ගත කරන වෙලාවේ කොහොමද මේ අපි මේ කායික ක්‍රියා සිද්ධ වෙන්නේ වාචසික ක්‍රියා සිද්ධ වෙන්නේ මේවට එන චේතනා කොහෙන්ද එන්නේ කියලා බලනවා කියන එක අමතර බැල්මක් ඒකම විප්ලවීය බැල්මක්. අන්නේ දේ බලන්න ලෝකේ තියෙන ඔක්කොම අල්ලගෙන කරන්න බෑ. ඒ නිසා අපි ආස්වාසිය අරගත්තනම් ප්‍රස්වාසිය අරගත්තනම් ආස්වාසිය හෝ ප්‍රස්වාසිය ආධුනිකයට අහුවෙන්නේ මැද ගොරෝසු නාස්පුඩු පුරවාගෙන යන හුස්ම රැල්ල විතරයි. ඒකවත් අහුවෙන්නේ නැති පිටසක් ගොඩක් ඉන්නවා. ඒගොල්ලෝ පිම්බීම හැකලින් බලනවා. ඉම්බි මැගලෙන් පෙන විදිහට ආනපාන බලන කොයි එක බැලුවත් ඒකේ තියෙන මේ බෙල් ෂේප් කව් එකක් බෙල් එක වගේ ඇඩයක් තියෙන පිටකොන්ද පේන්නේ. ඒක අහු වුණත් ලොකු දෙයක්. ඒ අහුණාට පස්සේ එයාට බුදුරජාන් වහන්සේ ලොකු ස්තුතියක් කරනවා. හරි හරි වැඩේ හරි දැන් පටන් අරගත්තා. දැන් මේ පටන් ගන්න දැනෙන හුස්ම කොහේ ඉඳලාදයි එන්නේ කියලා ඒකේ හට ගන්න තැන බලන්න පුළුවන් වෙන්නේ එන එන හුස්ම සතියට නතු කරගත්ත කෙනාට විතරයි. එනේන හුස්ම පිළිබඳව අවදීන් ඉන්න කෙනාට අතිරේක අභ්‍යාසයක් විදිහට එන්න පුළුවන් මේ හුස්ම පටන් ගන්න ගැන බලන්න කියලා. ඒක හරිම මායාකාරී. නැති තැනකින් හුස්ම පටන් ගන්න එක හරිම මායාකාරී. ඒක නිසා හුස්ම දැකලා හුස්ම මුලට අදිනවයි කියන එකට ඔය යෝනිසෝ මනසිකාරය කියන වචනේ හොඳට ගලපෙනවා. ඒ මොකද මේ යෝනි කියන වචනයට කියන්නේ ස්ත්‍රී ලිංගයට කියන නමක්. ඒක කවුරුත් දන්න දෙයක්. එතනින් තමයි හට ගැනීම සිදු වෙන්නේ. ඒක නිසා මේ යෝනිය කියනට ස්ත්‍රී ලිංගය කියන එක ඇත්තට ලැජ්ජ හිතලද කොහෙද අටුවාචාර්ය වහන්සේ යෝනි කියන වචනේ ඥානය කියලා සඳහන් කරලා තියෙනවා. හට ගන්න තැන බැලීම මූල හේතුව දැකීම මූලාශ්‍රය දැකීම කියලා අපි කියනවා. හරියට ලෙඩක් කෙනකොට ලෙඩේ හටගන්න හේතුව දන්නවනම් ඒක නැති කිරීමෙන් ලෙඩ නැති කරන්න පුළුවන්. ඒ නිසා ලෙඩේ රෝග නිర్ణය කිරීම තමයි වැදගත්. බෙහෙත් බොන එක නෙවෙයි. මොනවා බිව්වත් හරියන්නේ නැහැ. රෝග නිర్ణය කරලා රෝග මූලයට අදාළ බෙහෙත බොන්න ඕනේ. මේ වගේ මේ හුස්ම පිළිබඳව හුස්ම සංසාරේ නියෝජනය කරන මගේ චරිත නියෝජනය කරනවා නම් පේන කොටස හරහා ඒ හට ගන්න කොටසට මුලට ඇදීම යොන්සමංස්කාර කියන වචනට අර්ථයක් දෙන්න පුළුවන්. අපි කල්තබෝ ප්‍රශ්නකුත් තියෙනවා දවල් ප්‍රශ්නාවලියේ මේ යෝනිසමනස් කාර්ය කියන්නේ මොකද්ද කියලා. මුලට ඇදීම, මුල දැකීම කියලා මුල වෙන අර්ථ තියෙනවා. අන්නේ බලන්න යනකොට පේනවා මේ හුස්මටම හිත යොදලා මුල දක්නාසුලෝ බලන්න ගියොත් මේ බලන හුස්මට වැඩිය ඊගාවට එන හුස්මේ මුල දැකීමේ හැකියාව වැඩි. ඊගාවට එන හුස්ම ඊටත් වැඩිය වැඩි. මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම මේක එක දිගට හුස්ම බලන ගමන් හුස්ම නිකන් බලන එක නිතරයි වැඩේ නෙවෙයි. ඒක පටන් ගන්න තැන බලන්න ගියොත් එන්න එන්න සූක්ෂම වෙන්න පටන් ගන්නවා. මේකට කියනවා ප්‍රනීත වෙනවයි කිය. සති ඉන්ද්‍රිය ප්‍රනීත වෙනවා. ප්‍රනීත වුණාට පස්සේ පේනවා බලන්න බලන්න බලන්න නොතිබිච්ච තැනකින් හුස්ම පටන් අරගෙන ඒක යම් මට්ටමට ආවට පස්සේ තමයි දැනීම පටන් අරගන්නේ. අර දැනෙන්න ඉස්සල කොටසක් තියෙනවා ඒක අර සතිය සුවිශේෂී බැල්ම නිසා දකින්න පුළුවන්. එතකොට යාට තේරෙන පටන් අර ගන්නවා මෙහෙම එනේන හුස්මෙහි මුල බලන සුළුවට එල්ල කරගෙන යොමු කරන කටයුතු කරනකොට කොච්චර හුස්මත් සමීප කරන්න ඕනේද උච්ඡන්න වාසනවද බලන්න ඕනද කියන එකට මෙහෙවීම නිවැරදි මෙහෙවීම කරනවා නම් ඒ සමීප වෙන්න වෙන්න වෙන්න පිට ලෝකේ තියෙන ශබ්ද ඇහෙන්නේ නැතුව යන්න පටන් ගන්නවා. ශරීරයේ තියෙන වේදනාව දැනෙන්න පටන් ගන්නවා. ආයාලේ යන හිතවිලි අඩු වෙන පටන් ගන්නවා. ඒක යෝගාවචර කද්දාවත් අහුවෙන්නේ නැහැ. ඒක මූල ධර්මයෙන් සිදුවෙන දෙයක්. ඒක තේරෙන්න ගොඩක් කල් යනවා. නමුත් යෝගාවචරයේ වෙනකොට තේරෙන්නේ වෙනදා නොදැක්ක සියුම් කොටස්. නැත්නම් බබා හම්බ වෙන්නේ ඉස්සලා කලලේ ස්වභාව දකින්නවා වගේ. යුක්තාණුවේ ස්වරූපේ දකින්න වගේ මුලට මුලට මුලට යනකොට අන්න ඒ තොරතුරු උකහා ගන්නාසුළු ගතිය උරා ගන්නාසුළු ගතිය තිබුණොත් යෝගාවචරයට මේ තඳහා ක්‍රමසාවිදි රාශියක් හොයාගන්න පුළුවන්. නමුත් එහෙම දෙයක් උගන්වන විශ්වවිද්‍යාලය තාම ලෝකෙ ඇති වෙලා නැහැ. විශ්වවිද්‍යාලය තියෙන ඇති වෙච්ච දේවල් දිගේ කඩ වැදගෙන දුවන දේවල් තමයි කරන්නේ. බුදුඥානන්සේ තමයි මේ මුලට අදින ක්‍රමයේ උගන්ලා තියෙන්නේ. එහෙම මුලට අදින්න පටන් අරගත්තට පස්සේ ඒ හුස්මෙහි ආස්වාසේ ගත්තොත් ආස්වාසේ සටහන් ආකාර සබහ ලක්ෂණ වශයෙන් මේ හුස්මට සමීප වීම අප්‍රමාදී කියලා කියන කෙනේ පමා වෙන්නේ නැතුව හුස්ම බලන්න. පමා වුණොත් දකින්නේ ගොරෝසු හුස්ම. පමා වෙන්න ඉස්සෙල්ලා අප්‍රමාදීව හුස්ම බැලීමයි මේ යෝනිසමනස්කාරයේ පොඩි සමානකමක් තියෙනවා. කොහොමද මේ හුස්ම දැනෙන මට්ටමට එන්නේ කියලා. මෙන්න මේ බැලීම හරහා ඇති වෙන මේ සංවේදී භාවය යෝගාවචරයට වහින් වරෝ භාෂාවෙන් තමයි උගන්වන්නේ භාවනාවේදී. එහෙම නැත්නම් යෝගාවචරය ගෙනියනවා ඉතින්. ගෙනිච්චට පස්සේ ලාභයක් තියෙනවා. ඒක බුදුචන් වහන්සේ මජ්ජේ සූත්‍රයේ සඳහන් කරනවා. හුස්මේ අතහැරිය යුතු අන්ත දෙක තමයි මැදයි මුලයි. මේකෙදී මැදයි මුලයි පිළිබඳව පරිචය දක්ෂකම සියුම් භාවයේ වැඩි වෙන්න වැඩි වෙන්න යාට හුස්මේ අග දැකීමෙහි අතිරේක ලාභයක් ලැබෙනවා. ඒ නිසා මුල මැද දෙක අන්ත දෙක නම් ඒ දෙක අතහැරලා අග දැකීම කියන එක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය වෙන්නේ. මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ. ඉතින් ඒ නිසා ආධුනික යෝගාවචර යන්තම් හුස්ම අල්ලගෙන ඒක හුරු කරලා හුරු කරලා ඒක මුල අල්ලගෙන මුල ඉතාම සියුම් තැනකින් පටන් ගන්න නාස්පුඩු පුරවාගෙන මැදට එනවා දකින්නකොට අර ඇතිවෙච්ච සංවේදී භාවය හරහා අර ඇතිවෙච්ච ප්‍රනීත භාවය හරහා මේ යෝගාවචර මේ හුස්ම ගෙවිලා ඉවර වෙන තැන නොදක ඉන්න බැරි වෙනවා නමුත් ස්වභාවයෙන් යෝගාවචරයකට බයයි මේක මරණයට බොහෝම සමානයි මේක තක්කුමුක් වෙන තරම් මේක චකිතගත වෙන තරම් මේක බය ඇති වෙන තරම් ඉතින් බුදුරජාණන්සේ මේක පෙන්වන්නේ භාවනාවේ උත්තරස්ම දියුණුවක් බුද්ධ ආදී උත්තරමනාසලා අගය කරන දෙයක් මේක කොටම බලන්න බෑ කොහොම හරි කරලා හටගන්ම බලන්න තියෙන සංවේදීතාවය හුස්ම ගෙවෙන තැන දක්වා බුරුද්දට අබ්බැහියට පේන තැනට ගියොත් එයාට පේනවා මුලයි මැදයි අතහැරලා අග බැලීමේ දැන නිරෝධය කියලා කියනවා ක්ෂය වීම කියලා කියනවා. වැය වීම කියලා කියනවා. පටිනිස්සග්ගය කියලා කියනවා. ඉතින් මෙතෙන්ට යනකොට යෝගාවචරයා මේ හුස්මෙහි අගබැලීමේ විනෝදාංශය ඒකට ප්‍රේමයක් ඒකට වැඩි කුසලතාවයක් නැත්නම් අධි කුසල ශක්තියක් දීගෙන කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒක තේරෙන්න පටන් අර ගන්නවා මේ ගුරු උසුවට පටන් ගන්න හුස්ම ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවි යන ස්වභාවය අපිට අවුරුදු 100ක් ජීවත් වෙන මිනිස්සෙකුට කෝටි 11 වාරයක් දකින්න හම්බ වෙනවා. භාවනා කරන්න චේකනට එකක්වත් පේන්නේ නැහැ. සත්‍යමන්ත චේකනට එකක්වත් පේන්නේ නැහැ. යා දන්නවා අවුරුදු 100ක් ගිහලා මැරලා ගියයි කියන එක විතරයි දන්නේ. ඔව් අතරමැදි සතිය යොදන කරාට පේනවා මේ ගන්න ගන්න හුස්මක නිරෝධය තියෙනවා. ගන්න ගන්න හුස්මක Nirodhe බලන ක්‍රමය Nirodha මාර්ගේ ප්‍රතිපදාව පැනවෙන්නේ මේ තුන්වෙනි ආර්ය සත්‍ය වෙන Nirodhaya බුද්ධ ගයාවේ වජිරාසනය උඩ නැහැ. මතුපත් වෙන බුදුහාමුදුරගාකත් නැහැ මෛත්‍රී බුදුහාමුදුරගා. මේ හුස්මේ අගතිකේ තියෙන. ඔත් ඒක බලන්න පුදුමාකාර සීනක් කන්නඩියක් අවශ්‍යයි. පුදුමාකාර ටෙලස්කෝප් එකක් ඕනේ. ඒ කරන්නේ කොහොමද? ගොරෝසු දේ බලලා මොඳ බලලා මැද වැළලා මුද මුල බලලා හිත කර්මණ්‍ය කරගෙන හිත අප්‍රමාද කරගෙන ඊ හදාගත්ත සියුම් භාවයේ හරහා සූක්ෂම භාවයේ හරහා හිතේ සංවේදී භාවයේ හරහා හුස්ම සම්පූර්ණයෙන් ගෙවෙනකම් බලහින්ද යනකොට යාට තේරෙන පටන් අර ගන්නවා ඒකෙදී ඇති වෙනවනේ අපිට බීතිකාවක් පාළු වෙන ගතියක් තනි වෙන ගතියක් අසරණ ගතියක් නීරස ගතියක් ඒකාකාරී ගතියක් අන්න ඒ මායාව තුල තමයි ඔය ආශව ධර්ම තියෙන්නේ මේ සත්‍ය දකින්නකොට බයක් තියෙනවා සත්‍ය දකින්නකොට කොම් වෙච්ච ගතියක් දැනෙනවා සත්‍ය දකින්නකොට බීචිකාවක් එනවා සත්‍ය දකින්නකොට ආසරණ ගතියක් එනවා සත්‍ය දකින්නකොට නැගිටලා දුවන්න හිතෙනවා සත්‍ය දකින්නකොට පාළු ගතියක් දැනෙනවා ඉතින් මේ හරහා යෝගාවචරයට පේනවා අපි මේ වගේ ක්‍රමයකට මේක බස්සලා ඒ බැස්සීමේදී හරිපාර යනකොට මතුවෙන මේ නිර්වින්දනය අතිවෙන මතුවෙන මේ විරාගය මතුවෙන මේ නීරස ගතිය මතුවෙන මේ ඒකාකාර ගතිය තමයි මේ සංසාර රෝගෙට බේත සංසාර කියන්නේ තණ්හාව මේ එපා වීම කියලා කියන්නේ තණ්හාට උත්තරේ තණ්හාවට කියන නම තමයි රාගය කියන එක. බලාගෙන ඉන්නකොටදී විරාගය තමයි තණ්හාවට උත්තරේ. ඉතින් මේක නැතිකම නෙවෙයි අපිට තියෙන්නේ. මේක බලන්න බයකම. බලන්න නොදකින් කියන ගතිය. ඉතින් ඒක නිසා නොදකින් නෑ බලන්න ඕනේ කිව්වට ඔක හම්බ වෙන්නේ නැහැ. ඒකට ශිල්පයක් තියෙනවා. ඒකට ප්‍රතිපදාවක් තියෙනවා. අන්නේ ප්‍රතිපදාව කරගෙන ගිය වෙලාවක යෝගාවචරයට තේරුණොත් මේ හුස්මේ ගෙවෙද්දී හුස්ම ක්ෂය වෙද්දී, වැය වෙද්දී, නිරුද්ධ වෙද්දී මේ ගෙවෙන්නේ කෙලස් කියලා දැනගන්න පුළුවන් නම් මේ ගෙවෙන්නේ අකුසල නැත්තම් වීතික්‍රම පරිඋත්ථාන එහෙම නැත්නම් අනුසය වශයෙන් කෙලස් කියලා දැනගන්න පුළුවන් නම් යෝගාවචර නීරසකම හරහා කම්මැලිකම හරහා පාළුව හරහා බයගතිය හරහා අසරණකම හරහා සද්ධාව ටිකක් වඩා ගනි. සීල ටිකක් දිනු කරගනි. සතිය වට ගන්න නැතුව බාධක ජීවන තරංගයකදී බාධා හරහා වට ගන්න නැතුව ගිනින වගේ යන්න පටන් අරගත්තොත් එයාට තේරෙනවා මේ සත්‍ය නැතිකම නෙමෙයි තියෙන්නේ සත්‍යයට නොදකින් කියන ගතිය. එහෙම නැත්තම් ඒ කෙරෙහි සම්මාදිට්ඨිය නෑ මිච්ඡා දිට්ඨියකින් කටයුතු කරන්නේ තනිකමට පාලුකමට බෙහෙත් දෙන්න හදන මිසක්කා මේ ලැබෙන පාලුගතිය තනිගතිය භාවනාවේ දියුණුවක් කියලා මේක විරාගය කියලා මේක නිබ්බිදාව කියලා මේක විශාලම භාවනාවේ ඥානය කියලා තේරෙනවා නම් යෝනිසුමංසකාරය කියනවා පාළුයි කම්මැලි තනිකමයි කියලා ආවුවතට පිටිපසට දුවනවා නම් ඒකට කියනවා අයෝනිසුමංසකාරය කියලා ඉතින් භාවනා ලෝකයක තමයි ওই දෙකම තියෙන්නේ. භාවනා නොකරන ලෝකයක ඔහොම සංසන්දනයක්වත් කරන දෙයක් නෑ. භාවනා නොකරන කට්ටිය තමන්ට පාළු ගතිය නෙමෙයි තමන්ගේ දරුවෙකුටවත් පාළු ගතිය වෙනවා දකින්න කැමති නෑ. අම්මට තාත්තට පාළු ගතිය වෙනවා දකින්න කැමතිත් නෑ. ලෙඩෙකුට පාළු ගතිය වෙනවා දකින්න කැමති. අපි පුළුවන් අරින් බෙර ගහලා ගෙජ්ජි හොල්ලලා අරක කරලා මේක කරලා අර පාළු ගතිය නැති කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒ කියන්නේ නිවනට බෙර ගහලා එළවනවා කියලා තමයි කියන්නේ. මේ Nirodhayට විරුද්ධව කටයුතු කරනවා. සමස්ත මානවයා අන්නේ එහෙව් ලෝකෙක යම් කිසි කෙනෙක් මේ බණ අහලා පට බේරගෙන ඊට පස්සේ ඒක ක්‍රියාවත් කරලා වැටි වැටි නැගිටලා කවදා හෝ මේ යෝනිසමංසකාරය යෝනිසමංසකාරය වෙන්න කිසිම අඩුවක් අපි ළඟ නැහැ. ආවල්දී අඩු නිසා වෙනවයි කියන දෙයක් නැහැ. ඒක ඒකට දක්වන දෘෂ්ටියේ වෙනස. බලන හැටි අන්නේ බලන හැටි කොයි වෙලාවෙ වෙයිද කියලා කිසිම කෙනෙකුට කියන්න බෑ. අඩුවනේ ਸਰවඥාන්වහන්සේවත් ඒක කියන්නේ නැහැ. මොකද ඒ තරම් ඒක අහම්බයක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා අන්න ඒකට සුදුසු ගතිය, ඒකට එළඹිච්ච ගතියටම අප්‍රමාදී කියලා කියනවා. ඕනම වෙලාවක අපි මෙතෙක් කල මුස්පීද්දු කියපු දේ තුල සුභාසිංසනේ තියෙන පුළුවන්. සිරිදෙව්දුව ඉන්න පුළුවන්. ඥාන වර්ධනයක් වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට එනින චිත්තක්ෂණය කියන්නේ නිවනක්. එනින චිත්තක්ෂණය කෙලින්ම නිවනට කියන්න බැරි වුණත් මේ පරණ තිබුණු කුණු කන්දල් ඒකට දාන්න නැතුව ඒක ඒක පිවිතුරු ප්‍රවාහයේ පිවිතුරු වෙන්නේ ඉදාහරණ එකට බුදුජානකසේ සඳහන් කරන්නේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් න උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්ණාති පදහති මේ ඉස්සරහට එන චිත්තක්ෂණේ තාම නූපන් අකුසල් නොයිපද වීම පිණිස කැමැත්තක් ඇති කර ගන්න ඕනේ. චන්දං ජනේති. සත්‍ය නිකන් හත්බෑ කැමැත්ත නකෝපණී සම්බික්කවේ ඉච්ඡේවත්තබ්බන් කියනවා මේ ඉල්ලුවාට හම් වෙන්නේ නැහැ. ඊට පස්සේ වෑයමක් කරන්න ඕනේ. මොකද්ද වෑයම කරන්නේ? ඊගාට එන චිත්තක්ෂණයට පරණ අදහස් මොකක්වත් නැතුව ඇති හැටි ඒක දිහා බලන්න එහෙම නැත්නම් අහලා තියෙනවා නම් එනේන චිත්තක්ෂණේ බුදුහාමුදුරන්ටයි මටයි සමානයි. එනකොටම කක්ක කරන එක තමයි මගේ වැඩේ. බුදුන්සේ කක්ක කරන්නේ නැහැ. ආර්යනාංශ කක්ක කරන්නේ නැහැ. ඉතින් මේ දෙකදී මම එන චිත්තක්ෂණය වෙච්ච දේට ඕනේ කරපලච්චාවයි. ඊගාට එන චිත්තක්ෂණය මම අඩුවානේ නූපන්න උසල් නොයිපදීම සඳහා කැමැත්තක් ඇති කරගන්නවායි කියලා කියන්නේ සාධක තුනක් ත්‍රිපිටකයේ සාමාන්‍ය බින්දුව සද්ධාාවක් ඇති කරගන්න. ඒකට කුසල ඡන්දය කියලා කියන්නේ සද්ධාවම මෝරපු අවස්ථාවක් තමයි. කුසල ඡන්දය කියලා කියන්නේ කරබැලීමේ ආකානික සද්ධාවෙන් කටහරන බලන්නව නෙවෙයි. ඒ තියෙන අතරමැද ඊගාව එන චිත්තක්ෂණය ඇති හැටි දැකීමට සතිමත් වෙන්න ඕනේ. සීලයෙන් බාධා වෙන්න බෑ ඒ වෙලාවට. කායික දුස්චරිත, වචී දුස්චරිත වලින් කැළඹිලි ඇති කරන තු හිටියොත් නෝපන්න කුසල් නොයිපද වීම පිළිබඳව චන්දං ජනිසි වායමති විරියං ආරභති ඊට පස්සේ අර තේරෙන පටන් ගන්නවා මේක අම්මගේ තාත්තගේ කුසලයෙන් මට කරන්න බෑ මුදලෙන් මට කරන්න බෑ ලොකු කම්පැනි එකට කොන්ත්‍රාත් දීලා කරන්න බෑ මතු වෙන බුදුහාමුදුරණ මයිති බුදුහාමුදුරණ කරන්න බෑ මම්ම කරන්න මේ පැත්තට දානවා ඒත් මම්මයි හරි පැත්තට දානවා ඒත් මම්මයි කියලා මේක කාලකන්‍යාට අසත්පුරුෂයට හරි බයක් සත්පුරුෂයාට ඒ චන්දං ජනේති වායමති විරියං ආරබති කියනකොට තමයි සර්බලධාරී දෙවියෙක් වගේ හිතනවා. එන චිත්තක්ෂණේ හරි පැත්තට දාගන්න එක මමයි සර්බලධාරී. කවුරක්වත් නැහැ. අන්න මේ පෞරුෂත්වය අපි ළඟ නැහැ. අපිට තියෙන්නේ මේක පිං මදි ඇති, පාරමිතා මත ලැබ කරලා මදි ඇති. එහෙම නැත්නම් මම කරපු අකුසල්. එහෙම නැත්නම් මේ අහල පහල ඉන්න අය චර්චුරු ගන්න දේවල් නිසා අපි නිතරම වැටිච්ච මානසිකත්වයක, මෙහෙම නැත්නම් නීච තත්වයක, හීනමානක ජීවත් වෙන්නේ. ඒකට තමයි ආණ්ඩු තියෙන්නේ. ඒ හීනමානේ ඇති කරන තමයි মালටි මිලියන් කම්පැනි තියෙන්නේ. ඒ හීනමානේ ඇති කරන තමයි මේ කාමක සම්පatti තියෙන්නේ. මේ හීනමානේ ඇති කරන තමයි ජනප්‍රියතාවේ ලාභ සත්කාර සම්මාන සිලෝක තියෙන්නේ. ඉතින් අපි කොච්චරක් ආශාවෙන් යුවපස්සේ යනවද? යෑම නිසා ඊගාචිත්තක්ෂණයේ නිර්වුල් බව දැකීමේ අහිංසකකම අපි කොච්චර නැති කරගන්නවද? අපි කොච්චරක් ඔලොමල වෙනවද? පැහිය වෙන්න හදනවාද? අයියා වෙන්න හදනවාද? අක්කා වෙන්න හදනවාද? මුදුන වෙන්න හදනවාද? ඒ කරන හැම වෙලාවකම වෙන්නේ අර චිත්තක්ෂණයට ඉස්සල චිත්තක්ෂණයෙන් කෙලස් ටිකක් කන එක. ඒ නිසා කොයි වෙලාවක හරි දැන් වැරදුනායි කියන කමන්නේ. ඊගා චිත්තක්ෂණ ගැන බලාපොරොත්තුකින් ඉදිරියට යනවා නම් චන්දංජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගණ්හාති. දැඩි කරලා අල්ලනවා. පදහති. පදන් වීර්යයක් දාගෙන ඉන්නවා. ඊගා චිත්තක්ෂණේ බේරගන්න. එහෙම නැත්නම් මේක අනුපිළිවෙලට කියන්නේ මෙහෙමයි. ගොරෝසුර තිබිච්ච හුස්ම යම් එක හුස්මක් වෙන්න පුළුවන් ආස්වාද ප්‍රසවාස වෙන්න පුළුවන් සමාවෙන් ආස්වාද විතරක් වෙන්න පුළුවන් නමුත් මුළු හුස්මම එnde ende ende විනාඩි දෙක තුනක් ඇතුළත සමා මේ සීතල වෙන ගතියක් දැනෙනවා නම් මේ වෙන්නේ එමේන චිත්තක්ෂණේ තිබුණට වැඩිය පිරිසුදු වීමක් වෙන්නේ ඒ නිසා මේ අරමුණ සියුම් වීම හොඳ දෙයක් මේක මගේ භාවනා ප්‍රතිඵලයක් මම ඊගා චිත්තක්ෂණේ කැළැප්පීමක් ඇති කරගන්න නැතුව පෑදීදියට බොරදිය දාගන්න නැතුව අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න නැතුව ඒ ඇති වෙන ගොනුව හික්මීම එහෙම නැත්නම් ඒ අනාකූල බව මම විසින් උපේන ලද්දක් මේක නැවත නැවත කරන්න කරන්න එන්නේ මේක තැම්පත් වෙනවා කියලා දන්නවනම් එයා දන්නවා ඒ කුසලතාවේ ආරහා ඊගාවට එන චිත්තක්ෂණයට යන තියෙන යන කෙලෙස් ප්‍රමාණය එන්නෙන් අඩු වෙනවා. කෙලෙස් අඩු වීමක් තමයි මේ සංසිඳීම සිද්ධ වෙන්නේ. ඒකට බුදුජානනාංශයේ මේ අංගුත්තර නිකායේ අනාරම්මන වර්ගයේ අනිමිත්ත වර්ගය කියලා තමන් වෙලාට කියලා තිනවා කියලා දෙනවා දවස් තුන් ආකාරයකට සනාරම්මනා භික්කවේ උපච්චති පාපක අකුසල ධම්මා නෝ අනාරම්මන මහණි උපදින තාක් කෙලෙස් උපදින්නේ ආරම්මණයක් ඇතුව උපදින තාක් ලෝක කෙලෙස් උපදින්නේ නමක් ඇතුව උපදින තාක් කෙලෙස් උපදින්නේ ලේබල් එකක් ඇතුව කවදාහකවත් ලේබල් එකක් නැතුව නෙවෙයි තස්මින් ඊව ආරම්මනේ පහිනේ තං අකුසලම් පජාති. ඒ තමයි දැනිච්ච ගොරෝසුකම නොදෙනී යනවා කියලා කියන්නේ ගොරෝසුකමට සාපේක්ෂ කෙලෙස් ගෙවුනා. ඒ නම දැන් යාට දාන්න බෑ. ඒ නම අවලංගු වෙනවා. දැන් හුස්ම බලන මේ ආස්වාස මේ ප්‍රස්වාස කියලා බල බල යනකොට ඔය සංසිඳීගෙන යනකොට මේක ආස්වාසියද ප්‍රස්වාසියද කියලා අල්ලගන්න බැරි තැනකට එනවා. එනකොටම අපි කලබල වෙනවා. මේ ලස්සනට මේ යැනි මිනිහා වගේ හිටපු එක කළු සුදු වගේ තිබුණ එක දැන් දෙකම අලු පාට වෙනවා වගේ පේනවා. අර මෙනෙහි කිරීම කරගන්න බැරුව යනවා. අර නමට ගැළපෙන්නේ නැත් අත්‍තරපත් වෙනවා. මේ විදිහට මේ වෙන්නේ කෙලස් වල ගෙවීමක් කියලා. භාවනාවේ ඉදිරි ගමනක් කියලා. ප්‍රතිපදාවේ ඉදිරි ගමනක් කියලා. යෝගාවචරය විසීම යෝගාවචරයට වැටහෙන දැනට ආවා නම් අපි කියන කමඨහන සුද්ධ වෙලයි කියලා. ඒ කමඨහන සුද්ධ වෙලා නැතුව අයෝනිසෝ මනසිකාරයෙන් මේ අරමුණ තමන්ගේ බෝධලයක් කරගන්න හැදුවොත් නැත්නම් දිගට අරමුණට ගොරෝසුව දකින්න එක මගේ දක්ෂකමක් කියන බන්ද ගියොත් මෙයා කරන්නේ හුස්ම සංසිඳනට හයියෙන් හුස්ම ගන්න යනවා. එහෙම නැත්නම් ආයාස කරනවා. එහෙම නැත්නම් තව එකක් තියෙනවා. ඒ හුස්ම හුස්මේ තියෙන ක්‍රියාශක්තිය අඩු වෙනකොට මේ ධර්මයේ දන්නේ නැති කෙනාට නිින්ද යනවා. එයා ඒකට අනුග්‍රහ කරන්න දන්නේ නැති නිසා මේ මොනවත් පේන්නේ නැති වෙලාවේ හිතට කරන්න දෙයක් නිසා හිත නිින්දට වටනවා. මේ දෙක තුනම කම්මැලිකම හරහා නීරසකම හරහා තේරෙන්නේ නැති කච්ච හරහා සිද්ධ වෙනවා. ඉතින් ඒ හිතන්න ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවණං khයං වදාමි කියලා. මේ අරමුණක සංසිඳීම දක්නාසුලුව දන්නාසුලුව මූල ධර්මයක් දැනගෙන භාවනා කළා වරද්දලා කමඨාන සුද්ධ කරන ඉදිරියට ගියොත් එයා දන්න එකට කොහොමද අනුග්‍රහ කරන්නේ කියලා. එහෙම නැත්නම් අපි කරන හැම දෙයකින්ම වෙන්නේ අර අනාකූල ප්‍රවාහ අනාකූල ප්‍රවාහය ආකූල කරන එක. අර පෑදීදියට බොරදී දාන නිසා අපි ලක්ෂ කෝටි කීයක් කරලාද ඔය වැඩේ. අපි හිතනවා ඒක උනේ කවුරුරි කැහැපු නිසායි කියලා. එහෙනම් මේ වැහැපු නිසායි කියලා. ඒ වෙනකම් මේ මැස්සෝ නිසායි කියලා. මොනම හරි දෙයකින් අර වෙලාවේදී ඇති වෙන ඒ අර නිවිසනසිල්ල වෙන කටයුත්ත මොන හරි බාධාවකින් හරි කඩාගෙන හරි බාධා වෙච්ච එකකට ආත්මයක් දීලා එයාට බඳින එක තමයි නෝපන් අකුසල් නොයිපද වීම කියලා කියන්නේ. කවුරු මොන විදිය කරගෙන ගියත් මට තියෙන්නේ මේ සංසිඳීගෙන යන හුස්ම රැල්ල. මේ ඉර පායනකොට තරු ගෙවිලා යනකොට තරුව දිහාම ඇහැ යොදාගෙන බලාගෙන ඉන්නා වගේ මේ ගෙවෙන එක ඒකට අනුග්‍රහ කරලා බලන්න පුළුවන් නම් බාධා නැතුව නම් යන්න හම්බෙන්නේ නැහැ. නමුත් මේ බාධා තිබුණයි කියලා බාධාව කරපු කෙනාට හෝ බාධාවට වැරද්ද පටවන්න හදනයි කියන්නේම අයෝනිසමංචකාරය. ඒකට කියනවා අපි වෙන වැරදි වලට අපි කාට හරි හේතු කරනවා ඒක. හේතු කරලා මම සුද්ධවන්තයා. අනේ මං වගේ අහිංසක කෙනෙකුට යනකොට මෙයා තමයි බාධා කරේ කියලා ඒ මේ සාමාන්‍ය බෞද්ධයන් අතර තියෙන කතාවක් තමයි මේ හොඳ වැඩ කරන්න ගියාම හරියට මාර බලවේග කියලා. දැන් ඔක්කොම පොදු කතාවක් තියෙනවා. ඒකේ නැත්තේත් නෑ ඒව ගතියකුත් තියෙනවා. නමුත් මේ ප්‍රශ්නේ අහුවට පස්සේ එක දවසක මට මතකයි මේ බලංගොඩ ආනන්දමයිත්‍ය අපි ලොකු ශාන්සිකින් අහපු වෙලාවක නේ නේ එහෙම එකක් තියෙනවා. හැබැයි මට කියතයි විපස්සනාට කවදාකවත් මාර බලවේග නැහැ. තමන්ගේ තකතිරකම තමයි මාරය කියන්නේ. තමන්ගේ මෝඩකම තමයි මාරය කියන්නේ. එයාට තේරෙනවා මේ කවුරුත් නෙවෙයි මම ලේසියටත් පහසුරත් කවුරු හරි අල්ලගෙන වැරදි පටවන්න ගියාට මම මගේ තියෙන මේ සංසිඳමින් පවතින මේ දේ දිගට පවත්තන්න බැරිකම නිසා ඒක කරගෙන යන්න බැරිනේ අහවල් බාධාවෙන් කියලා අපි බාධා කරනවා. මං යනවා දැන් ඕගොල්ලන්ට බෙල්ලක් ගහලා පෙන්නන්න. අහගෙන ඉන්න බලන්න මේ බෙල් එක ඉවර වෙන තැන. මුළු අලුම කාබු අතර අපි අතර කොච්චර වෙනස්කම් තියෙයි. පොඩි උන්න මේ කරලා පෙන්නනවා. දැන් මම හොඳට ඉන්න විදියට ඇද්ද ගැරගෙන හරි කමන්නේ නැහැ. භාගන හරි කමන්නේ මේ සද්දේ පටන් ගන්නකොට තියෙන මේ ගොරෝසු සද්දේ ගෙවෙන හැටි ඒකල බලන්න අන්තිම කෙලවරට ගෙවීම කොතෙක් දුරට අපිට බලන්න පුළුවන්ද කියලා හොඳයි. මේ විදිහට බලනකොට අපි පුහුණු වෙලා ගියා නම් දැනුවත් වෙලා ගියා නම් නැත්නම් තව බෙල් එකක් ගැහුවා නම් එන්නේ එන්නේ එන්නේ ඉන්නර අගට යනකම් වලිගෙට යනකම් බැලීමේ ශක්තිය වැඩි වෙනවා. වැඩි වෙලා ඉවර වෙන්නේ සද්ද නැති වෙලාද වෙන දෙයකට හිත ගිහිල්ලාද සතිය නැති වෙලාද මොකද්ද කියන එක අපිට කිසිම පාලනයක් නැහැ. ඒක අපේ කිසිම පාලනයක් නැහැ. මේක නැවත නැවත කරන්න කියනවා. මේ තමයි හුස්මක් දීලා හුස්ම ගෙවෙනකම් බලන්නේ. ආයෙ හුස්ම දෙනවා ආයෙ ගෙවෙනකම් අන්න මේ බෙල් එකට ගහනවා ආයෙ ගෙවෙනකම් එනවා ආයෙ බලන. මෙන්න මේ බැලීමකට තමයි අටුවාචාර්ය වහන්සේ තුන්වෙනි පරාජිකාවේ ආනාපාන සති සූත්‍රයේ ආනාපානීය අග විභාගේ පෙන්වන්නේ. මෙන්න මේ ගෙවීම බැලීම දන්න කෙනෙක් තියෙනවා නම් මේ ගෙවීම බැලීම හරහා තමයි සද්ධාව තියුණු වෙන්නේ. වීරිය තියුණු වෙන්නේ. සතිය තියුණු වෙන්නේ. සමාධිය තියුණු වෙන්නේ. ප්‍රඥාව තියුණු වෙන්නේ. මේ නිකන් පොඩි භෞතික නිදර්ශනයක් විතරයි. අන්නේ ගෙවන් වීම වෙනකොට බලන්න බැරි වෙන්නේ අපි ඒක නීරස කරගත්තොත් තමයි. එහෙම නැත්නම් එතකොට පහළ වෙන ඒක කෙරේ ගෙවීම බැලීමේදී පහළ වෙන විරාගයට අපි වෛර කරනවා. ඒ වෙනුවට වෙන සබ්ජෙක්ට් අහන්න කැමති වෙනවා. ආන්නේ ටික දිහා බැලුවොත් පේනවා ඊගාවට එන චිත්තක්ෂණයේ කෙලෙසීම නතර කරන්න නම් අපි ලෑස්තිලා යන්න ඕනේ. ටිකක් කෙලසුණාට කමන්නේ ඉස්සල චිත්තක්ෂණවලදී අඩුවෙන් කෙලසුණාද කියලා දැනගන්න. තව සැරයක් බලනකොට ඊට වෙදී පොඩ්ඩක් කෙලස් අඩු වෙනවද කියලා බලනවා මිසක් ඒක පාරට 100ට 100 ඉඳලා 100 බිඳුවට බහින්නේ නැහැ. අන්නේ ටික ටික ටික ටික මේ ගෙවන් වෙන වැඩපිළිවෙල දිහා බලන හිටියොත් මේ බුදුජානකසේ සඳහන් කළ තිනවා මේ දස්සනා පහතබ්බා කියලා කෙලස් જાතියක් මේ සූත්‍රය ඊගාට තියෙන්නේ අතිබික්වේ ආසවා දස්සනා පහතබ්බා කියලා. ඒක තමයි සෝවන් වෙනවයි කියන එක අටුවචාන් වහන්සේලා පිළිගන්නේ. එතකොට සෝවාන් වීම සඳහා භාවනා කළ යුතු නෑ. දැකීමයි තියෙන්න ඕනේ කියලා ඉදිරියට ගත්ත ගමන් මේ භාවනා මධ්‍යස්ථාන මොකටද හදන්නේ? ඇයි මේ කුටිවල් හදන්නේ? සෝවාන් වෙන්න භාවනා කරන්න ඕනේ නෑ. සෝවාන් කරන්න ඕනේ දැකීම තියෙන්න ඕනේ. එනිසා සම්මා දිට්ඨිය තියෙන මොකටද සම්මා දිට්ඨිය තියෙන්න ඕනේ දේවල් වල කිවං වෙන හැටි දකින්න ක්ෂය වෙන හැටි දකින්න වැය වෙන හැටි දකින්න පටිනිස්සග්ගේ කියන අතහරින හැටි දකින්න අන්න ඒ මේ තියෙන දේ ගෙවීම දැකීම සඳහා යම් දර්ශනයක් යම් දැක්මක් යම් මානසිකාරයක් යම් චින්තනයක් අවශ්‍යද අන්න ඒක තියෙන කෙනා ඒක දැකලා ඉවර කරත් නැතත් අපි අදහස තියෙන්නේ ලෝකෙ මතුවෙන හැමදේම බාහිර හේතුකින් තොරව ඉබේම නතර වෙනවා. ඒක තමයි කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ පළවෙනිම ධර්ම දේශනාව අහලා පුදුජානන්ත කිව්වේ යං කිංචි සමුදය ධම්මං සම්බන්ධන් නිරෝධ ධම්මං. ඒකේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දීපු අර්ථකථනය තමයි ස්වාමීන් වහන්සේ මම බණ ඇහුවා ඇත්තනවා. මට වෙච්ච දේ මේමනම් ලෝකේ ඇති වෙන දෙයක් තියෙනක නැති වෙන සුළුයි. ඒ නැතිවීම කාගේවත් දෝෂයක්වත් කවුරුත් කරපු හුනියමක්වත් නෙවෙයි. ඒක හේතුඵල ධර්මයක්. ධර්මතාවයක් කියන එක දක්නාසුලුව හිටියානම් අපිට ආපු වේදනාවක් ගැන හිතන්න. භාවනා කරනකොට සද්දේ හරි. ආනබනේ හරි. රූප ධර්මනේ වේදනාවක් වෙනවා. වේදනාව කියලා කියන්නේ අමිහිරි වේදනාවක් දුක් වේදනා. ඒක ආවට පස්සේ අපි මේ කැළඹෙන්නේ අපි බය වෙන්නේ මේ වේදනාව විස බීජ නිසා වෙන්න ඇති. මේ වේදනාව රෝගයක් නිසා වෙන්න ඇති. ඒ විස බීජ නැතිකොටු රෝග නැති කරොත් වේදනාවක් නැති වෙයි. කියලා වේදනාවේ ක්‍රියාකලාපය භූමිකාව දක්නාසුළු වෙන්නේ ඉස්සෙල්ලා වේදනා නැති කිරීමේ වේදනානාශක සහ විස බීජ වලට දුෂ්පවරීම සහ රෝග ලයිස්තුවක් හදාගෙන දැන් මිනිස්සයා එnde එnde එnde එnde ලෙඩ වැඩි කරගෙන තියෙනවා. හැමදාම අවුරුද්දේ අලුතෙන් අලුතෙන් ලෙඩ හැදෙනවා. කොහොද එකෙකුටවත් බෑ මේ වේදනාවක් ආවම නැත්නම් දැනීමක් ආවම නැත්නම් මේ වින්දනයක් ආවම අර හුස්ම දිහා බලනවා වගේ අපිට පේන්නේ වින්දනයේ ඉහළම ගොරෝසු තැන. ඕක පටන් ගන්නකොටත් ඔච්චර ගොරෝසු නෑ, ඉවර වෙනකොටත් ගොරෝසු නෑ. ඒ නිසා දැන් ඉතින් පටන් ගන්න බලන්න බෑනේ. දැන් පුළුවන් අර ආනාපාණයෙන් ගත්ත ගෙවන් කිරීම බලන දර්ශනය ආකල්පය මානසිකාරයෙන් මේ වේදනාව දිහා බලානින්ද පූර්ව නිගමනයෙන් තොරව ඒතර කවදා හරි කොතනකදී හරි යෝගාවචර පුළුවන් වුණොත් දැනගන්න වේදනාවක් කියන එකක් තියෙනවා මට තර්ජනයක් තියෙනවා බයක් තියෙනවා. නමුත් මම බලාගෙන ඉන්නකොට පුංචි වේදනාවක් ගිවන් කරන හැටි දැක්කනම් ඒ කෙනාට පුදුම සතුටක් ඇති වෙන පටන් අර ගන්නවා. දැන් නම් දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේ අයන්න අයන්න තේරෙනවා කියන. දුක්ඛ වේදනාවක් ආවම කලබල වෙන්නේ නැතුව කල ඉසాత බැඳගෙන අඬනව වෙනුවට පොඩි වේදනාවක් අල්ලගෙන මහා එකක් නෙවෙයි. ගිවෙනකම් බලා හිටියනම් තේරෙනවා මේ වේදනාව ඇති වෙන්න හේතුවක් තිබුණා නේද? නැතිවෙන්න ඒක නැති වෙනවා. ඕකට මොනව කරන්න ගියත් ඕක වැඩි වෙනවා. නිසා සම්භාහන විද්‍යාවේදී කියනවා හෙම්බිරිස්සාවක් ආවොත් දවස් 4ෙන් සනීප වෙනවා. බෙහෙත් කරොත් දවස් 6ක් යනවා. බෙහෙතින් කරන්නේ ඒක නතර කරන එක තමයි. අපි ඉස්සලා කිව්වේ වඩ දෙයියන් ලෙඩ කියලා. දෙයියෝ ලෙඩ දෙනවා දෙයියෝ ලෙඩ අයින් කරනවා. බෙහෙත් කිව්වේ නෑ. දැන් දෙයියන්ගේ ලෙඩත් මිනිස්සු බෙහෙත් කරනවා. එnde ende ende මේක ව්‍යාපාර හදාගෙන මිනිස්යාගේ තියෙන මේ බය, මිනිස්යාගේ තියෙන මේ අකුසලය බෙලඳ භාණ්ඩයක් කරගෙන දුක්ඛ සත්‍යයෙන් ඈත් වෙන ගමන් ශරීර ආශාව වැඩි කරනවා. ජීවිත ආශාව වැඩි කරන තියෙනවා. ඊට පස්සේ චිත්ත tattක් අරගන්න. චිත්ත tatt කියලා කියන්නේ අපි කවුරුත් එක්ක තොහිරයක් තියෙන. ඒ මනුස්සයා දකින්නකොට මට කීකියක්. නැත්නම් කවුරුත් එක්ක ප්‍රේමයක් තියෙන. දකින්නකොටම ආසාවක් ඇති වෙනවා. අන්න ඒක දිහා හුස්මක ස්වරූපයෙන් බලන්න පුළුවන් නම් මේ ඇතිලා තියෙන රාගය මේ ඇතිලා තියෙන ද්වේෂය ඔය රාගය ඇති වෙනකොටම ගිහිල්ලා බදාගෙන ආලිංගනය කරන්න ඕ ද්වේෂය ඇති කරන පිහින්ගල මරන්න යනවා වෙනුවට මේ හිතේ ඇතිවෙච්ච දෙයක් ඒ පුද්ගලයා ඒ දර්ශනය ඒ ඒ හැඟීම මතුකරන අරමුණක් උනාට අරමුණේ නෙවෙයි රාගය තියෙන්නේ මගේ හිතේ කියන එක තේරුම් ගන්න පුළුවන් නම් අරමුණේ නෙවෙයි ද්වේෂය තියෙන්නේ තමන්ගේ හිතේ කියලා කියන්න පුළුවන් නම් සංකප්ප රාගෝ පුරිසස කාමෝ කියලා බුදුන්සේ සඳහන් කරනවා නති කාමී නති කාමායානි චිත්‍රානි ලෝකේ කාමයේ තියෙන විචිත්‍ර ලෝකේ නෙවෙයි සංකල්ප වල තියෙන ආසාව ඒ නිසා කවදා හෝ ඒ බාහිර බටහිර බාහිරේ තියෙන දේවල් වල රාග නැති කරන එක නෙමෙයි කරන්න තියෙන්නේ රාගය හටගන්නේ මගේ හිතේ. බහින්නෙත් මගේ හිතේ. ඒ නිසා ඉක්මන් කරන්න හදනවා වෙනුවට පුංචි පුංචි ඒ වගේ චෛතසික ආවේග දිහා බලලා ලොකු වෙනනම් අමාරුයි. ඒක ඒකෙන්ම නැති වෙන හැටි දැක්කනම් ඒකත් දෙයියන්ගේ ලෙඩක් වෙනවා. ඊට පස්සේ පුළුවන් ඒ ටිකක් ලොකු ආවේගයක්. ඊට ටිකක් ලෝක ආකල්පයක් දිහා බලලා එන්නේ එන්නේ එන්නේ එන්නේ වඩාගෙන ගියා නම් Tamanට තේරෙයි මේ ජීවිතේට එන්නේ ඉස්සෙල්ලා අපිට මේ එකක්වත් හැඟීමක් තිබුණේ නැහැ. දැන් මගේ අම්මා කිව්වහම එක හැඟීමක්, අල්ලපු ගෙදර අම්මා කිව්වහම තව හැඟීමක්. මගේ දරුවා එකක්, අනුන්ගේ දරුවා එකක්. ඉතින් මේ බුදුජාණන් වහන්සේ සඳහන් කරන මාතාය දානියම් පුත්තං ආයුකායේක පුත්ත මනුරක්කේ එවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං කියන එක දැන් අම්මා දරුවට කරන ප්‍රේමය කියලා මේ අර්ථකථන දෙන්න. බුදුහාමුදුරෝ කියන්නේ මට තේ අපි තාලෙට මවක් තම දරුවට ප්‍රේම කරන්නාසේ සියලුම දරුවන්ට ප්‍රේම කරපල්ලයි. ජීවම්පි සබ්බ භූතේසු. අල්ලපු ළමයට එන ගැව්වත් කමන්නේ මගේ ළමයා ශිෂ්‍යත්වේ පාස් වෙනවා නම්. අම්මලා ගිහිල්ලා ශිෂ්‍යත්වයේ තියෙන ටියුෂන් පන්ති වල ඉස්සරහ පෙළ අලන්න අලන්න උනාට රෑ බුදියාගෙන ඉන්නවලු ඒ සීට් එකේ. ඒක ලියලා ළමයාට පස්සේ ළමයාට බාර දීලා ඉදිරිය ගිහිල්ලා ඉතුරු වැටි කර ගන්නවා. මේ ඔක්කොමත් කරලා ළමයා විභාගෙන් පෙහෙල්ලෙච්චාම අම්මා වහකාලා නැහිනවා. ඉතින් එහෙව් අම්මලාගේ දරුවන්ට මොකද වෙන්නේ? මම මේ මූණ දිහා බලන ඕගොල්ලන්ට කියන්නේ මේ වෙන කම්මලට මේ අඟහරු ලෝකේ ඉන්න අම්මලට නෙවෙයි. ඔයගොල්ලෝ ඉතින් එහෙම වෙනකොට ඒ දරුවට අපිට හැඟීමක් දෙන්න පුළුවන් නේද මේ ආකල්පයක් ආපුවාම හුස්මක් වගේ බලපන් රූපයක් වගේ වේදනාවක් වගේ මොකේදී ආ බලපන් කියලා කියන්න පුළුවන් කමක් නැහැ මොකද ඉතනම් මගේ දරුවන්ට ආවේගය එනවනම් ඒකට මං වැඩිකාරයා මම යාට බැංකු ගිණුමක් දාලා දෙන්නවා යාට ඉන්ෂුරන්ස් එකක් කරන් දෙන්න ඕනේ එයාට ඇසිස්ටන්ට් කෙනෙක් දාන්න ඕන. එයාට මෙන්ටර් කෙනෙක් දාන්න ඕන කියලා අම්මලා තාත්තලා මේක බදාගත්තාම අම්මලා තාත්තලාගේ දරුවන්ගෙත් අර ඉස්සරහට යන චිත්තක්ෂණේ පිරිසුදු කිරීම තියෙන අවස්ථාවක් නැති වෙනවා. බලන වෙලාව පාසා, දකින වෙලාව පාසා, අහන වෙලාව පාසා ගඳ පහළ පිට වෙලාවක කාට හරි හැඟීමක් ඇති කරගන්න පුළුවන් නම් කොයි වෙලාවක හෝ බල අහන දකින අහන ගන්ධ රස පහස විඳින වෙලාවක මනාපමනාප දෙක පහළ වුණා නම් කෙලෙස් වල ආරම්භයයි. මේ මනාපමනාප දෙක නොදකින් කියන්න යන්න එපා. මේ මනාපමනාප දෙක හරහා තමයි ඊගාව චිත්තක්ෂණය කෙලෙසෙන්නේ කියන එක දන්නවනම් තමන් පොත්ත බීමක් තියාගනීවි. මේ මනාපමනාප දෙක මතුවෙන වෙලාවෙන් එහාට තමයි චිත්ත ප්‍රවෘත්ති කෙලෙස්ගත වෙන්නේ. එතෙන්ට එනකන් චිත්ත ප්‍රවෘත්තිය බුදුහාමුදුරන්ගේ මගේ සමානයි. ඒ නිසා අපි සැලස් මේ සංවේදී භාවයක් ඇති කර ගන්නවා. කොතනද මට මනාපමනාප දෙක පහළ වෙන්නේ කියලා. uppannam manapam uppannam amanapam uppannam manapam manapam. මෙතනින් තමයි ඉන්ද්‍රිය සංවරය පටන් ගන්නවා. ඉතින් එතෙන්ට යන්න අර සීලයෙන් පටන් අරගත්තට ගොරෝසු කෙලෙස් දකින්න ගතිය. සමාධියකින් ඇති කරගත්ත ඒ කාර්මණක හිත තබා ගැනීමේ තියෙන අධිකුසල අධිචිත්ත ශක්තිය මතුවෙන ගැටුමක් ඇති වෙන අත්දැකීමක් එක්ක හැම වෙලාවකම මනාපමනාප දෙක පහළ වෙනවනම් මගේ ශික්ෂණය තව මට පොඩ පොඩ පරිතත කරගන්න පුළුවන්. එතකොට එන්නේ එන්නේ වෙන්නේ මොකද ඉස්සරහට මනාපත් නැති අමනාපත් නැති චිත්තක්ෂණ ගන්න වැඩි වෙනවා. ඒකට බුදුජානකසේ මනාපමන නාමක්ම කියලා නැත්නම් අදුක්කම සුඛ කියලා වෙනම චෛසිකයක් වෙනම චිත්ත tattයක් අඳුල්ලා දෙනවා. මෙන්න මේකට තමයි කම්මැලිකම කියන්නේ. මේක තමයි නීරසකම කියලා කියන්නේ. මේක තමයි බය අපි. මේක තමයි අසරණ වෙන්නේ. මේක තමයි අපි ওই සාන්ති කර්ම කරන්නේ. ඉතින් ඒක නිසා එnde එnde එnde එන්න කවදා හරි මේ මනාපේ අමනාපේ කියන දෙක අන්ත දෙක බවත් බුදුසසුනේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ ඉස්ලාම දේශනා කරපු ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවි තබ්බා අන්ත දෙකක් තියෙනවා බබ්බ දුකකින් ආශ්‍රය කළ යුතු නෑ ඒ තමයි අත්කලමතාණියෝගේ කාමසුඛලිකා ඒක තමයි මේ මනාපමනාප කියන්නේ මේ දෙක අතහරිනවයි කියලා කියන්නේ මේවට වෛර කරන එක නෙමෙයි මේ දෙක දැනගෙන මේ දෙක අතරමැද තියෙන මනාපත් නැති අමනාපත් නැති මේ චෛතසිකයේ අපේ ප්‍රතිපදාවේ ලකුණක් කරගෙන එහෙම නැත්නම් දියුණුවේ ලකුණක් කරගන්නවා නම් අපිට තේනවා එන්න එන්න එන්න එන්න මනාපමනාව පහළ වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඊට වැඩිය අඩුයි. අදට වැඩිය එහෙට වැඩි. ඒ නිසා මේ කලාව දැනගත්තට පස්සේ පේනවා තාම අර පුරුද්දට මනාපමනාව පහළ වෙයි. මම ඒවට අනුග්‍රහ කරන්න යන්නේ පෝර දාන්න යන්නේ මනාපත් නැති අමනාපත් නැති මේ කම්මැලි කියූපු එක නීරසයි කියූපු එක නිබ්බිදාව කියූපු එක විරාග වගේ තිබුණ එක භාවනාවේ ලාභයක් ප්‍රතිපදාවක් කියලා යන්න හදනකොට ලෝකයා කියන්නේ මේ රස දන්නේ නැති එහෙම නැත්නම් මේ රස හඳුනන්නේ නැති ගොරකෙක් කියලා කියනවා. බුදුරජාණන් වහන්සේත් බයිනෝ අරස රස කියලා. ඒක කියන්නේ අනේ ඒක නම් එහෙම තමයි ඒක ලොකු භවනා ප්‍රතිඵලයක්. අන්න ඒ දර්ශනය තියෙනවා නම් ඒකේන ඒ දර්ශනයේ තියෙන ඒ චිත්තක්ෂණය සෝවාන් කියලා කියනවා. ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවණං khයං වදාමි කියලා අපිට මේ ජීවිතේ ජීවත් වෙනවා හැබැයි මහා ලොකු සතුටක් හෝ මහා ලොකු කනගාටුවක් නෑ මැරිලා නැති බව විතරක් දන්න. ක්ලාන්ත වෙලා නැති බව දන්න. නිින්ද ගිල්ලා නැති බව දන්නවා. මේන්න මේ දැනගෙන ඒක අගය කර නැත්තම් ඒක සමාදන් වෙන චිත්තක්ෂණය ඕනේ නම් සෝවාන් නෙවෙයි නිවන් කියලාම කියතයි. ඒකට අටුවාචාර්යන් වහන්සේ පාවිච්චි කරන්නේ තදංග නිබ්බුති කියලා ඒ චිත්තක්ෂණේ නිවන් දැකලා තියෙනවා. ඒ චිත්තක්ෂණේ මන අපිට අහු වෙන්නේ නැහැ, මන අපට අහු වෙන්නේ නැහැ. මේ පණ තියෙන බව දන්නවා, නිින්ද කියලා නැති බව දන්නවා, ක්ලාන්ත වෙලා නැති බව දන්නවා. පුළුවන් නම් මේ වගේ භාවනා දවසක් ගත කරලා බණක් අහලා උත්සාහ කළා මේ ඒ වගේ ඇති වෙච්ච චිත්තක්ෂණයක් ඊගාව චිත්තක්ෂණයටත් ගෙනියන්න පුළුවන් නම් ඊගාට එන චිත්තක්ෂණ මේ වගේ කෙලෙසෙන්නේ නැතුව යන්න පුළුවන් තැනට යනවනම් යෝගාවචරය මෙතෙක් හම්බ කරන්න ලාභ සත්කාර සම්මාන දී ලෝක සඳහා වඩලද යම් දක්ෂකමක් තියෙනවා මේ තේරම අවාසියට ඉක්ිනවා. Taman දැනගෙන හිවුව හැම ශිල්පයක්ම අවාසියට ඉන නිසා අපි පරිේශන මට්ටමින් ඒ ශිල්ප පැත්තක තියලා නූපන්න කුසල් නොහිපද වීමේ මා ඉසහාර තියෙන චිත්තක්ෂණයේ නැත්නම් චිත්ත ප්‍රවෘතිය එක චිත්තක්ෂණයක වෙන් කරගන්න හදනවට කියනවා සංසාරයක් පුරා එකතු කරන ලද මෝහ පටල එක චිත්තක්ෂණයක නැතුව ගත කරනවා. ඊට පස්සේ ඒක චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට ගෙනියන්න දඟලන එකට කියනවා සම්මා වායාම නෑ සම්මා ආජීවය කියලා ඒක බරපතල දෙයක්. නමුත් මේ බණේදී මම බලාපොරොත්තු වුණේ මේ ඥානතෝ භික්ඛවේ පස්සතෝ ආසවණං khයං වදේ යම කියන මේ සබ්බාසව සූත්‍රෙ පෙන්වන දන මේ දර්ශනා පහතබ්බා කෙලෙස් වල තියෙන්නේ කොයි වෙලාවක හෝ තමන් වැඩ කර භාවනා කරගෙන යනකොට එnde එnde එnde එnde අරමුණ සියුම් වේගන යනවා නම් අපි හොට ගන්න රූප ආරම්මන මුත් වේදනා සංඥා කොයි එකක් වෙනවා සියුම් වීම වෙනකොට ඒක අගේ කරලා ඒක අපි කියන්න බලන එක සමාදන් වෙලා ඒ සමාදන් වීම දියුණු පවුණු කරන යම් ශිල්පයක් තියෙනවා යම් ක්‍රමවේදයක් තියෙනවා ඒකට ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියත හැකියි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්න පුළුවන්. ඒක නිතරම අපේ හිතේ තියෙන අපි ඒක නොසලකා හරිනවා. මේ සූත්‍රයක් අහුවට පස්සේ භාවනා කරුවට පස්සේ අපිට අවස්ථා වැඩි වෙනවා. අන්න ඒ වගේ හම්බෙන චිත්තක්ෂණ ඒ කියන්නේ හිත තදබල රාගයටත් ද්වේෂයටත් යන්නේ නැති මන අපිටත් තමනාපයටත් යන්නේ නැති මොන දේ වුණත් මධ්‍යස්ත ප්‍රමාණයකින් අන්ත දෙක ඇසුරු කරන්නේ නැතුව ඉදිරියට යන මොහොතක් තියෙනවනම් අන්නෙමනේ චිත්තක්ෂණයක ලැබෙන තදංග වශයෙන් ලැබෙන ඒ ඥාණය එක දිගට පැවැත්ම තමයි සෝවාන් මාර්ගඵල ඥානයක් වඩපත් වරින් වර සිද්ධ වෙනවා. අන්නේ සිද්ධ වෙන සිද්ධ වෙන වෙලාවේක අහුලලා මල් මාලයක් ගොතනද වරදින පැත්ත පැත්ත කර දාන්න. ආන්න එහෙම කරගෙන යනකොට තමයි තේරෙයි අපි මෙතෙක් සංසාරේ යම්තා කුසලකම් කරලා තියෙනවා යම්තා දක්ෂතා ඥානවන්තකම් ඇති කරලා තියෙනවා නම් අපිට තියෙන මේ වැරදි වෙච්චව ගැන කනගාටු වෙන එක නෙමෙයි අපිට දැන් අඩු ගානේ යෝනිසෝමනස්කාරය කියන එක දාන්න. අඩු ගානේ චිත්තක්ෂණය පිරිසුදු වෙනකොට එක කම්මැලිකම කියලා අහක දාන්න එපා, නීරසකම කියලා අහක දාන්න එපා. ඒක උපය ගන්න ලද්දා. ප්‍රතිපදාවේ දියුණුවක් මට පුළුවන් ධර්මේ නාමයේ ප්‍රතිපදාවේ නාමයෙන් මට මේ නික්ලේශී චිත්තක්ෂණ වල මල් මාලයක් ගොතා ගන්න. ඊයකින් බලනකොට අපිට ඔක්කොටම තියෙන සමාන අවස්ථාවක්. ඒක ගෑනුකමේ පිරිසකමේ හිටවන දෙයක් නෙවෙයි. ඥානයේක පොහසත්කමක හිටන දෙයක් නෙවෙයි. manussකමේ තියෙන. කවදා හෝ ශිල්පේ දන්න මනුස්සයට කට ඇරලා මිනිහෙක් කියන්න පුළුවන්. ඒ දේ දන්නේ නැතුව අර මොකද්දෝ පිටිපස්සේ දුවන කෙනෙක් වගේ නටන මිනිස්සයාට ඉතින් අර තාම තිරසංගති ගත කරලා නෑ යාර ඇබ්බැහියට දුවන සහජ ආසයට දුවන කෙනෙක් පාටපත් වෙනවා ඒක අයුන්ස මංජකාරේ නා එහෙම සහජ ආසයකදීදී මම නික්ලිෂී තැනකට ලැබෙන චිත්තක්ෂණය ආගය කරගෙන ඒකෙන් ඒකට හිත පවත්තන්න උත්සාහ කරන පටන් අරගත්තොත් ඒකට අපිට යෝනිසෝ මංජකාරය කියලා කියන්න පුළුවන් ඒකට මේ චිත්තක්ෂණ චිත්තක්ෂණයේ වශයෙන් ක්ෂණ බංගුර වශයෙන් ලැබෙන මේ පුංචි අසහනෙන් තොර தත්ත්වය ඒක දිගට චිත්තක්ෂණ ගාන දිගට පවත්නකොට තමයි අපිට ඒකට බුද්ධියට සින්න වෙන්නේ අපේ එතකන් ඉතින් අර తాවකාලික ඇවිල්ලා යන එකක් වෙනවා අන්න ඒ ශක්තිය දැන නැති කෙනෙක් මේ ස්වභාවේ නැහැ කාලඟක් තියෙනවා අන්න ඒකට අනුග්‍රහ කිරීම ඒකට ජීවිත තැන දීම තමයි අපි මෙතන මේ ප්‍රතිපදා වශයෙන් කියලා කියන්නේ. ඒ නිසා අපි නැවත නැවතත් මේ වරද්ද වරද්දා එන එන චිත්තක්ෂණයේදී පසුගිය මොහු කෙලස් අකුසල් ඊගාව එන චිත්තක්ෂණ කලවම් කරගන්න නැතුව ඉදිරියට එනත එන චිත්තක්ෂණය පිවිතුර තබා ගැනීම සතර සම්පජඤ්ඤේ සතර සම්‍යක් ප්‍රදාන් වීදෙන් පළවෙනි එක. එයාට විතරයි ඊට පස්සේ දැනට උපදිලා තියෙන කෙලෙස් නැති කිරීමේ පාඩමට සුසුකම් ලබන්න. ඒ නිසා මම මෙන් එහාට තවදුරටත් දේශනාව ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ. මම නැවතත් කියනවා මේක නෙවෙයි සබ්බාසව සූත්‍රයේ සම්පූර්ණ විග්‍රහය. නමුත් අපි ළඟ තියෙන මේ දැනට කරගෙන යන මේ භාවනාවේදී මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? අයෝනිසෝ මනසිකාරය මොකද්ද කියන කාරණාව තේරුම් අරගෙන අයෝනිසෝ මනසිකාරය පිළිබඳ පශ්චාත්තාපය පැත්තක තියලා අපි යම් වෙලාවක යෝනිසමනස්කාරය හරහා යම් අසහනෙන් තොර මෝහ පටලවලින් තොර චිත්තක්ෂණයක් ගත කරා නම් ඒක තවදුරටත් තනවා වඩා ගැනීමට ශක්තිය ධෛර්ය බලය පිණිස මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශිරු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා මේ කල්තබ්බ ප්‍රශ්නේ තව එකක් තියෙනවා යෝනිසෝ මනසකට අත්‍යන්ත ලක්ෂණය ගැන මෙත් සිතින් පහදාන්නේ. අත්‍යන්ත ලක්ෂණය කියලා කියන්නේ ඒකට ආවේනික ලක්ෂණ. යමකට ආවේනික ලක්ෂණය කියන වචෙන්ද තියෙන තවත් වචනයක් තමයි ඒ දේ ඒ අනන්‍යතාවය කියලා කියන්න පුළුවන්. ඒක නැතු ඒක ලොකු දාර්ශනික පදනමක් ඇත්තේ නැහැ. ඒක මේ ප්‍රශ්නෙට උත්තර දීමක් වශයෙන් මේ වෙලාවේ මම මතක් කරනවා. අපි ඊට පස්සේ ඉත්තවතා ചാදී ගාථා සජ්ජහනා කිරීමේ අපි මේ උපයාසපයා ගන්න ලද කුසල් එහෙම නැත්නම් මේ පින ලෝකවාසී සීල සත්‍යයන් සමග හදා බෙදා ගැනීමටත් ඥාතීන්ට පින් පැමිණීමටත් අප අපගේ ප්‍රාර්ථනා ඍජු කර ගැනීම සහ ප්‍රාර්ථනා මෙනෙහි කර ගැනීමටත් සම්ප්‍රදාන කුල ගාථා සජ්ජහනාට පෙළඹෙනවා එත්තාවතාච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බී දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බී භූතානුමෝදන්තු සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති ආකාතට්ඨා ච බුම්මට්ඨා දීවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවා නාගා මහිත්‍තිකා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 ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය සාදු සාදු සාදු